ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ හෝමාගම පුරාණ විහාරාධිපති අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍යපාද මාදෝවිත වජිරබුද්ධි ස්වාමින් වහන්සේ ඉතින් අද අපි ඔබ හැම දිනාටම දැන ගැනීම සඳහා එක්තරා සූත්‍ර ධර්මයක් මා විසින් මාතෘකා කරන්නට යෙදුණා. අංගුත්තර නිකායෙහි සඳහන් වෙන අට්ඨක නිපාතේහි පෙනෙන අට්ඨක නිපාතේහි සඳහන් වෙන සූත්‍ර ධර්මයක් තමයි අද අපේ මේ මාතෘකාවට අපි යොදාගත්තේ. මේ සෑම දේශනාවක්ම පින්නතුනි සිදු කරන විට සාවත්ති නිදානං කියලා කියනවා. පොතේ සඳහන් වෙනවා සාවත්ති නිදානං. කියන්නේ සවැත් නුවර දිව්‍රම් මෙහෙරේදී තමයි මේ දේශනාවන් මේ දේශනා සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ සවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කරන ලද දේශනාවක් තමයි මේ අප විසින් මාතෘකා කරන්ට යෙදුනේ සීඛ පරිහානීය සූත්‍රය කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලන්න ඕන මේ මේ ධර්ම මාතෘකාවට අනුව සීඛ කියන්නේ මොකන්ද කියලා. සීඛ කියන්නේ සේයන්නයි මහප්‍රාණ කයන්නයි. එතකොට මේ වචනේ ධර්මානුකූල වචනයක් සීඛ. ඒ වගේම ඒකේ අනිත් ප්‍රත්‍ය වචනේ තමයි ඒකේ විරුද්ධ වචනේ තමයි අසේඛ. එතකොට සේඛ අසේඛ කියලා කොටස් දෙකක් මේ ධර්මකාරණා කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා සේක අසේක කියලා දෙපැත්තක්. ඉතින් මේ සේක කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරනවා නම් අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නවා නම් සේක කියලා කියන්නේ තථාගත ධර්මයට අනුකූලව ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා නිවන් මගට පැමිණෙන නිවන් මගට පැමිණීමට නිවන් මගෙහි ගමන් කරන කියන මේ අර්ථ කීපයක්ම ගන්න පුළුවන් මේ සේඛ කියන පදය තුල. එතකොට ඒකෙන් අදහස් කරන්නේ නිවන් ලබන්නට සුදුසු පුජ්‍යලයක් බවට පත් වෙනවා කියන එකයි. එතකොට අසේක කියන වචනය ඊට වඩා බොහෝම ගැඹුරුයි. මොකද අසේක කියලා කියන්නේ පුහුණු වෙලා එහාට ගිහිල්ලා නිර්වාණ අවබෝධය අවබෝධ කරගත්තු එහෙමත් නැත්නම් අපි කියනවා රහත් ඵලයට රහත් භාවයට පත්වෙච්ච උත්තමයින්ට කියනවා අසේක කියලා. ඉතින් මේ සේක අසේක කියන මේ වචන දෙක දැන් මේ ඇත්තන්ට පැහැදිලි ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරනවා මෙන්න මෙහෙම අට්ඨිමේ භික්ඛවේ ධම්මා සේකස්ස භික්ඛුනෝ පරිහානීය සංවත්තන්ති මහණෙනි කරුණු අටක් තියෙනවා මේ සේක පුජ්‍යලේකුගේ නිවන් මඟ අහුරන භික්ඛුනෝ පරිහානීය. ඉතින් මෙතන පින්නතුනි අපි සැලකිල්ලට ගන්න ඕනේ හැමතිස්සෙම භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන තමයි තථාගත බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනාවන් සිද්ධ කරන්නේ. එහෙම මහා සංඝරත්නය භික්ෂුන් වහන්සේ මුල් කරගෙන දේශනා කළත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිසක් පිළිබඳව ඔබ අපි දන්නවා. එතකොට මේ දේශනාවක් කරනකොට අනිවාර්යයෙන්ම මේ සිව්වනක් පිරිසටම තමයි මේ දේශනාව පොදුවේ සිද්ධ කරනු ලබන්නේ. ඉතින් මෙහෙම බලනකොට මේ මහා සංඝරත්නයේට දේශනා කරපු සීක ප්‍රතිපදා පිළිබඳව දේශනාවේ මෙහෙම සඳහන් වෙනවා. කතමේ අට මොකද්ද මේ කරුණු අට? පළවෙනි එක තමයි ඉන්ද්‍රියේ ඉන්ද්‍රියේසු පළවෙනි එක කම්මා රාමතා. කම්මා රාමතා පළවෙනි අංගය. ඊළඟට තියෙනවා වස්සා රාමතා. ඊළඟට තියෙනවා නිද්දා රාමතා. ඊළඟට තුන්වෙනි කාරණේ හැටියට සංගණිකාරාමත සංගණිකාරාමත මතක තියාගන්න මේ වචනේ ටිකක් නුහුරු නුපුරුදු වචනයක් සංගණිකාරාමත ඊළඟට තියෙනවා ඉන්ද්‍රියේසු අසං ඉන්ද්‍රියේසු කියලා වචනයක් දේශනා පාඨයේ සඳහන් වෙනවා ඉන්ද්‍රියන්හි අසංගෘත බව සඳහන් කරන්න. ඊළඟට තවත් කාරණයක් තියෙනවා භෝජනේහි අමතං ඒ කියන්නේ භෝජනේහි ප්‍රමාණය දන්නේ නැතිකම ඊළඟට තවත් කාරණයක් තියෙනවා සංසග්ගාරාමතා කියලා සංසග්ගාරාමතා ඊළඟට තවත් වචනයක් තියෙනවා පපංචාරාමතා දැන් මේ පින්නතුන්ට මම කියලා දුන්නා මේ සූත්‍රයට අඩංගු වෙන ධර්ම ධර්මයට එකඟව සඳහන් කරලා තියෙන කරුණු කීපයක්. ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ කරුණාට තමයි ඒකයි අර මුලදිම කිව්වේ අට්ඨිමේ භික්කවේ ධම්මහ සේකස්ස භික්ඛුනෝ පරිහානි පරිහානීය මෙන්න මේ කරුණ අටක් තියෙනවා නිවන් මඟ පිවිසිච්ච කෙනෙක් ඒ නිවන් මගෙන් වෙන වෙන පැතිවලට යවන නිවන් මග අවුරන නිවන් මගට යන්න ඉඩ නොදෙන පරිහානීය කාරණා අටක් අන්න එහෙම තේරුම් ගත්තාම හරි පැහැදිලිවම නිවන් මග අවුරන නිවන් මගට යන්න නොදෙන කාරණා අටක් කියලා අපි හිතාගත්තාම හරියි එතකොට මෙන්න මේ කාරණා අට මොනවද මොනවද කියලා අපි එකින් එක දැන් සලකලා බලන්නට වටිනවා. පින්නතින බුදුරජාණන් වහන්සේගේ දේශනා හැම විටම මම මුලදීත් මතක් කරා වගේම භික්ෂුන් වහන්සේටත් භික්ෂුණීන් වහන්සේටත් උපාසක පිරිසටත් උපාසිකා පිරිසටත් කියන මේ හතර දෙනාටම තමයි පුදුවේ දේශනා කරන්නේ. ඉතින් දැන් බලන්න මේ සූත්‍රයේදී පළවෙනියෙන් කියනවා කම්මා රාමතා. මොන නිවන් මඟ අහුරන නිවන් මඟට බාධා පමුණුවන පළවෙනි කාරණාව. මොකද්ද මේ කම්මා රාමතා කියලා කියන්නේ? මේ පොතේ අර්ථ කරලා තියෙනවා අටුවාවේ දක්වලා තියෙනවා දීර්ඝ විස්තර ඒ ඔක්කොම සඳහන් කරන්න කියලා දෙන්න තරම් කාලයක් ලැබෙන්නේ නැහැ. මේ කම්මා රාමතා කියලා කියන්නේ ඔය පැවිදි පක්ෂයටත් ගිහි පක්ෂයටත් කාටත් පොදු වෙච්ච නොයෙක් නොයෙක් අලුත් අලුත් නිර්මාණ අලුත් අලුත් කර්මාන්තවල යෙදීම එක එක කර්මාන්ත කර්මාන්තයන් වල යෙදිලා ඒ කර්මාන්තය පිළිබඳවම ජීවිතය හුරු කරගෙන යනවා ජීවිතය හුරු වෙනවා එතකොට ඒ නව කර්මාන්ත හැටියට මොන මොනවා හරි අපි ඉදි කරනවා නම් ඒ හැම දෙයක්ම මේ නිවන් මගට යන පාරක් නෙවෙයි කියන එක තමයි මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ. මොකද දැන් අපි දන්නවා විහාරස්ථානවල වර්තමානයේ වුණත් විහාරස්ථානවල මහා සංඝරත්නයේ අලුත් අලුත් ඉදිකිරීම් නව කර්මාන්ත ධාතු මන්දිර ධර්මශාලා ඒ වගේම තවත් ඒහා සමාන පෞරාණික වගේම අලුත් අලුත් දේවල් ඕනෑතරම් විහාරස්ථානවල දකින්න ලැබෙනවා. ඉතින් ගොඩනැගිලි වලින් ඒ වලින් ඒ විහාරස්ථාන සම්පූර්ණ විය යුතුමයි. ඒවල අඩුපාඩු තිබුණාම භික්ෂුන් වහන්සේට වාසය කරන්න බෑනේ. ඒ නිසා ඒවා ඔක්කොම අවශ්‍යයි. නමුත් ඒ ඒවලම නිරත වෙලා ඒවටම ඇදිලා ඒවටම බැඳිලා ඒ තුලම ජීවත් වෙනකොට තමන්ගේ නිවන් මඟ ඇහිරෙනවා. ඒකයි මේ කියන්නේ. ඉතින් ඒ දැන් අපි සාමාන්‍ය වශයෙන් වර්තමානයේ තියෙන තත්ත්වයේ හැටියටත් කල්පනා කරපුවාම අතීතයේ දිහා බැලුවත් අපට පේනවා පෞරාණික ගොඩනැගිලි තියෙනවා. අලුත් ඉදි කරන ගොඩනැගිලි තියෙනවා. මේ කාලේ හැටියට ඒවා අවශ්‍යයි. වර්තමාන සමාජයේට ඒ වගේම වර්තමානයේ ජීවත් වෙන පිරිසට භික්ෂුන් වහන්සේට ගිහි ජනතාවට ඒව අවශ්‍යයි. ඒවා අපි එපා කියන්න කවුරුවත් ඒවා එපා කියලා නැහැ. බණ පොතපතකවත් එහෙම එපා කියන්නේ නැහැ. මොකද ඒවා අපේ තියෙන සංස්කෘතික උරුමයන්. ඉතින් ඒවත් එක්කලා සංසන්දනය කරලා බලනකොට අනිවාර්යෙන් මේ අපේ සංස්කෘතික ලක්ෂණ තියෙන්නටම ඕනේ. ඉතින් දැන් තථාගත බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී සඳහන් කරන්නේ කම්මා රාමතා කියලා ඒ කර්මාන්ත කෙරෙහිම යමෙකුගේ කයත් වචනයත් හිතත් ඒ පිළිබඳවම යෙදෙනවා නම් අන්න එයාට මේ අසේක කියන தത്വයට පත්වීම දුෂ්කරය. අසේක කියලා කියන්නේ සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරහත් කියන මේ தත්වයන්. ඉතින් එවැනි தත්වයකට යන්න බෑ මේ ඊට මෙහා පැත්තේ තියෙන මේ කටුක මේ සංයෝග හන්දා බැඳීම් හන්දා එතනින් එහාට යන්න බෑ. ඒක තමයි තියෙන සැබෑ తත්වය. ඊළඟට දෙවෙනි කාරණාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන බස්සාරාමතා. ඒ බස්සාරාමතා කියලා කියන්නේ ওই තැන් තැන් වල තුන් හතර දෙනා හතර පහ දෙනා හත් අට දෙනා ආදී වශයෙන් යම් යම් තැන්වල රංචු ගහිලා අල්ලාප සල්ලාප යෙදෙනවා කියලා අපි කියන්නේ. අල්ලාප සල්ලාප යෙදෙනවා. ඒ කියන්නේ මේ සමහර විට වැඩකට තියෙන කතාවක් වෙන්නත් පුළුවන්. වැඩකට නැති කතාවක් වෙන්නත් පුළුවන්. එතකොට මේ පිරිස් යම් යම් හත් අට දෙනා 10 15 දෙනා නැත්නම් දෙතුන් දෙනා හරි කාණ්ඩ වශයෙන් කණ්ඩායම් වශයෙන් එකතු වෙලා තමන්ගේ එදිනෙදා කරන කාර්යයට වඩා ඒවට ඇලිලා ආන් එහෙම ක්‍රියා කරනවා නම් ඒ අල්ලාප සල්ලාප වලින් වෙන්තරම කතාබස් කිරීමෙන් කටයුතු කරනවා නම් ඒකත් මේ නිවන් මගට බාධාවක් අසේක තත්වයට යන්න බැරි බාධාවක් ඒකත්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඊළඟට තියෙනවා තුන්වෙනි කාරණය හැටියට නිද්දාරාමතා. නිද්දාරාමතා කියන එක ඊටාම ලේසි තේරුම් ගන්න පහසුයි පින්නතුනි. හැම තිස්සෙම නිදි. ඒ කියන්නේ හැම තිස්සෙම තමන්ගේ කාර්යයන් වලට වඩා එදිනෙදා gedara තියෙන කටයුතු වලට වඩා තමන්ගේ රැකියාවේ තියෙන කටයුතු වලට වඩා තමන්ට තියෙන වගකීම් ඉටු කරනවට වඩා බොහෝම කැමැති නිද්‍රාවට නිදාගන්න. එතකොට මෙහෙම නින්දට ඇබ්බැහි වීම ඒ නින්දට ඇබ්බැහි වීමත් ඒක නිවන් මඟ අවරණ නැත්නම් මේ ශේඛ තත්වයටපත් වෙන අර අගින් අපි සඳහන් කරන අසේක තත්වයට යන්න බැරි තත්වයක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒවා අපට නිතරම මේ සමාජයේ මේ ගැටෙන සමාජයේ අපට ඒවා නිතර දකින්න ලැබෙනවා. එහෙම පිරිස් එකතු වෙලා ඔය තැන් තැන් වල නොඑක් නොඑක් කතාවන් එකතු කර ගන්නවා. ඉතින් එහෙම වුණාම ඒ කතාවට නිදන සුළු බවට ගිහිල්ලා ඊළඟට තව තියෙනවා සංගණිකා රාමතා කියලා එක. සංගණිකා රාමතා. සංගණිකා රාමතා කියලා කිව්වේ අපි අර මම මුලින් මතක් කරා වගේ නිතර නිතර සංචු ගැහිලා කතා කරන එක. ඊළඟට තියෙනවා පින්නොත්නේ පස්වෙනි කාරණේ හැටියට ඉන්ද්‍රියේසු අගුත්තද්වාරා අන්න ඒකත් ඉතාම වැදගත් වැදගත් වෙනවා. ඉන්ද්‍රියේසු අගුත්තද්්වාර. ඉන්ද්‍රියේසු අගුත්තද්්වාරතා කියලා සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒකෙන් අදහස් කරන්නේ මොකන්ද? අගුල් නොදැමූ ඉඳුරන් පරිහරණය කිරීම. අගුල් නොදැමූ ඉඳුරන් කියලා කියන්නේ පින්නතුනි. ලෞතර බුදුරජාණන් වහන්සේ ඔය රූප බැලීම පිළිබඳව චක්ඛු සෝත ගාන ජීවා කාය කියන මෙන්න මේ අපි අපේ ජීවිතයේ අපටම තියෙන මේ ඉන්ද්‍රියන්ගේ පරිහරණය. එතකොට එතෙන්ද කියන්නේ මොකද්ද මේ චක්කු කියලා කියන්නේ ඇහැනේ. ඇහැ තියන්නේ අපි රූප බලන්නනේ. රූප දකින්නේ. එතකොට මේ ඇහෙන් රූපයක් දැක්කහම ඒ රූපය කෙරෙහි නැවත නැවතත් නැවත නැවතත් බලන්න ආසාවක් ඇති වෙනවා නම් අන්න ඒක තමයි මෙතන තියෙන නරක පැත්ත. ඒ වගේම තමයි සෝත කණෙන්. දැන් කණෙන් අපි ශබ්ද අහනවනේ. කණෙන් ශබ්ද අහනකොට ඒ ඇහිච්ච හඬ මිහිරිද හොඳයිද සිත්කලුද රමණීයද ඔය ආදී වශයෙන් මේක අපි එක එක ආකාරයට එක එක පැති දිහා බලනවා මේ શબ્දේ. හොඳනම් අපි තවත් ඒකට ඇලෙනවා. නරක නම් අපි ඒ ගැන එච්චර එළවන්නේ නැහැ. ඒ හොඳ දෙයට පමණයි අපි එළවන්නේ. මොකද ඒ වල ඇලීමක් තියෙනවා. එතකොට මේ ඉන්ද්‍රියේසු අගුත්ත ద్వාරා කියලා කියන්නේ කොටින් තේරුම් ගන්නේ චක්කු සෝත ඝාන જીවහා කාය කියන මේ ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු ඒක රාශී කරගෙන ඒ අරමුණු ඔස්සේම තමන්ගේ ජීවිතය ගත කිරීම. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකක්ද? අර සීක තත්වයට පරිහානියටපත් වෙනවා. ශෛක්ෂය ශෛක්ෂයේ හැටියට අර අසේක තත්වයට යන්න බැරි තත්වයට ඒ පුජ්‍යලයාපත් වෙනවා. ඉතින් එතෙන්දී තවදුරටත් ඔය ඇත්ත කවුරුත් දන්නවා නිතර අපි ඔය බණ පොත්පත්වල අහලා තියෙනවා කියවලා තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං කියලා. දැන් ඇහත් රූපයක් අතර ගැටීමක් සම්බන්ධයක් වුණහම එතන උපදිනවනේ චක්කු විඥානය කියලා එකක්. විඥානය කියලා කියන්නේ දැන ගැනීමනේ. එතකොට මේ චක්කු විඥානය, සෝත විඥානය, ගාහන විඥානය, ජීවහා විඥානය ඔය ආදී වශයෙන් ඒ ටික අපිට හිතාගන්න පුළුවන් වෙනවා. ඉන්ද්‍රියන්ගේ අසංවෘත බව. ඉන්ද්‍රියන්ගේ තැන්පත්කමක් නැති බව. ඒක ජීවිතේ හැම කෙනෙකුටම හැම තැනකදීම අවශ්‍ය වෙන එකක්. මොකද විවිධාකාර සමාජ මට්ටම් වල විවිධාකාර සමාජයේ විවිධ තැන් වල අපි පෘථග්ජනව හැටියට ඇලෙනවා ගැටෙනවා ගැවසෙනවා. එතකොට මේ තැන්වලදී අපි මේ ඉන්ද්‍රියන්ගේ සංරක්ෂණයක් ආවරණයක් නොමැතිව ක්‍රියා කිරීම හොඳ නෑ කියන එක තමයි මේ දහම් පාඨයෙන් ඉන්ද්‍රියේසු අගුත්ත්වද්වාරතා කියන බණපදයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නට උත්සාහ කළේ. ඒවා හැම දෙයක්ම ශේඛ తත්වයේ තියෙන ඒවා. අශේක වෙන්නේ අශේක නම් ඉතින් රහත් වෙන්න එපා නේ. මම අර මුලින් මතක් කළා වගේ රහත් වෙන්න යන පුද්ගලයෙකුට නැත්නම් රහත් බවට සූදානම් වෙන පුද්ගලයෙකුට තියෙන තවත් බාධාවක් ඔය කියන්නේ. ඊළඟට පෙන්වන්නේ තවත් කාරණයක් තියෙනවා. හයවෙනි කාරණය හැටියට භෝජනේහි පමන නොදැනීම. භෝජනේහි පමන නොදැනීම තමයි ඊළඟ කාරණය. ඒකත් හරි ගැටලු සහගත ඒ වගේම කල්පනාවෙන් විසඳා ගත යුතු භෝජනයේහි අමත්සඤ්ඤුතා කියලා ඒ සූත්‍ර පාඨයේ සඳහන් වෙනවා. භෝජනේ අමත්සඤ්ඤුතා භෝජනයේහි ප්‍රමාණය දැන නොගැනීම කියන තමන්ට කෑමට වමනා කරන තමන්ගේ කුසට සරිලන ආකාරයට කෑම බීම වගේ කෑම ගන්න එක ඉතාම වැදගත් එකක්. ඒක ජීවිතේ පුරුද්දක් හැටියට කරගත යුතු දෙයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. බුදුරජාණන් වහන්සේ එක්තරා තැනකදී සඳහන් කරනවා පින්නතුනි චත්තාරෝ පංචාලෝප චත්තාරෝ පංචාලෝප අභුත්වා උදකම් පිවේ. පාලි පොතේ දීලා තියෙන ඔය අර්ථය ওই විදිහටම. චත්තාරෝ පංචාලෝක අබුත්වා උදකම් පිවේ. බත් පිඩු හතරකට විතර කුස ඉඩ තියාගෙන වතුර පානය කරන්න කියලා. ඒකයි පාලි පාඨයෙන් කියන්නේ. එතකොට මේ බඩ සම්පූර්ණයෙන්ම පුරවන්න හොඳ නෑ කියන එක තමයි. ඒකේ බක්පිඩු හතරකට පමණ ප්‍රමාණවත් වෙන විදියට ඉඳ තියාගෙන වතුර බීලා සෑම අවසන් කරන්න ඕන. ඒක තමයි බුදුහාමුදුරුව අනුමත කරපු ක්‍රමය. මෙතෙන්දී අපට කාරණයක් මතක් වෙනවා පින්නතුනි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ බුදුහාමුදුරුවන්ගේ බොහෝම හොඳ ප්‍රධානතම ශාසනයේ දායකයා කොසල් රජුරුව. කොසල දේශයේ අධිපති කොසල් රජුරුව පිළිබඳ අපේ බෞද්ධ පින්නතුන් දන්නවා. එතුමා මගද නැලියකින් එකක් බත් වේලකට වළඳනවා සෑම ගන්නවා කියලා බණ පොතපතේ සඳහන් වෙනවා. අපි දන්නේ නැහැ මේ මගද නැළියේ ප්‍රමාණය කොච්චරද කියන එක. ඇතැම් වෙලාවලදී අටුවාවල ත්‍රිපිටකයේ යම් යම් තැන්වල තිබෙන්න පුළුවනි. නමුත් අපි හරියටම දන්නේ මේ මගද නැළිය කියන්නේ මොන තරම් ප්‍රමාණයක්ද කියලා. මේ මගද නැළියකින් එකක් ඉතින් රජ කෙනෙක් ආහාර ගන්නකොට පින්නතුනි. අපි දන්නවා එතුමාට ඉතින් මස් මාංශද එළවලු වර්ගද අලා වර්ගද අලබකල වර්ගද නොයේක් දේවල් නේ ඉතින් රජ කෙනෙකුගේ කෑම වට්ටෝරුවේ තියෙන්නේ. ඉතින් එතකොට මේ සියලුම දේවල් මේ රජුරෝ අනුභව කරලා එතුමාට කෙලින් ඉඳ බැරි වුණා. ඒ ගමන එතුමා හිමින් හිමින් දහවල් කාලයේහි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට ගියා. මේ ඉඳ අපහසුකම හන්දා. නිදාගෙන ඉන්නත් බෑ, වාඩි වෙලා ඉන්නත් බෑ. හිමින් හිමින් ඇවිදගෙන ජේතවනාරාමයට ගියා. බුදුහාමුදුරුවෝ මේ රජුරවන්ව දකිනකොටම තේරුම් ගත්ත මේ එන්නේ රජුරෝ ලොකු අපහසුතාවයකටපත් වෙලා. ඒ හන්දා දැන් එතුමාගෙන් මං මොකද්ද කරන්න ඕන මං දෙන්න ඕන අවවාදේ මොකද්ද කියලා බුදුහාමුදුරුවෝ එතකොට තමන් වහන්සේගේ සටහන හදාගෙන ඉවරයි. මම මෙහෙම මේ රජුරෝ මෙහෙම ඇහුවොත් මං මේ ටික දේශනා කරනවා කියලා ඒ ਸਰවඥතා ඥාණයෙන් බලලා බුදුරජාණන් වහන්සේ සූදානම් වෙලා හිටියා. ඉතින් එවිටින් රජ්ජුරුව බුදුහාමුදුරන්ට වැඳලා වාඩි වුණා දෙතුන් පාරක් එහාට මෙහාට හැරුණා අමාරුවේ. ඉතින් බුදුහාමුදුරුව ඇහුවා රජතුමනි මොකද මේ අපහසුතාවය කියලා. අනේ ස්වාමීනි මං අද වෙනදට වඩා ආහාර ගත්තා. ඒ අමාරුව කියලා. ඒ ගමන ඔන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ අර කොසල් මහ රජුරවන්ට එක්තරා ගාථාවකින් අනුශාසනාවක් කළා. මනුජස්ස යදා සතිමතෝ මත්තම්. මිනිසයා හැම විටම සිහියෙන් යුක්තව ආහාර ගන්න ඕනේ. ඒ ආහාර ගැනීමේදී ඒ ක්‍රියාපටිපාටියේදී සිත යොමු යොමු කරලා ඒ වගේ මම දැන් මේ දේ කරන්න කියන හැඟීම සිහිය ඇතුව සතිමතෝ මත්තං සිහි මාත්‍රාව තියාගෙන කරන්න ඕන. ඥානතෝ ලද්ද භෝජනං තනතස්ස භවංති වේදනා ශනිකං ජීරති ආයුපාලයන්ති කියලා බුදුරජාණන් වහන්සේ පොඩි ගාථාවකින් අනුශාසනාවක් දේශනා කොට වදාළා. මොකක්ද ඒකෙන් කියන්නේ කල්පනාවෙන් සිහියෙන් මේක හැම ටික ගත්තා වගේ පරිහරණය කරනවා වගේම අඩුවෙන් කෑම සනිකං ජීරති ඉක්මනින් ආහාර දිරවීමට හේතු වෙනවය. ඒ වගේම ආයුපාලයන්ති ආයුෂය ආරක්ෂා වෙනවය කියලා. අර අපාසුවෙන් ඉන්න කොසල් රජතුමාට බුදුරජාණන් වහන්සේ මේ විදිහට අනුශාසනා කළා. ඉතින් එතෙන්දි පේනවා මේ ආහාරය කියන එක අපි ජීවිතේ පවත්වා ගන්න ගන්නවා මිසක වෙන දෙයකට නෙමෙයිනේ. දැන් අපි භික්ෂුන් වහන්සේලාට මේ ආහාර ආදානය පිළිගැනීමේදී ආහාර වැළඳීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ක්‍රියාපටිපාටි කිහිපයක් තියෙනවා. සිවුරු පොරවනකොට ආහාර වළඳනකොට ඒ වගේම ගමන් බිමන් යනකොට පින්දපාතේ වඩිනකොට ඒ හැම විටම අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි රාශියක් තියෙනවා. එතකොට දැන් පින්දපාතේ ගත්තත් පටිසංකා යෝනිසෝ පින්දපාතං පටිසේවාමි කියලා විනය පොතේ තියෙනවා. ඒ දාහනේ පහක් කරේ නැත්නම් ඒ දාහනේ ටික ලබා ගන්න අර්ථ මොනවද කියලා. මේ ශරීරයේ ඇතිවෙච්ච වේදනාවන් තුනි වෙලා යන්න. ඒ වගේම ශරීරයේ ආශ්‍රය කරගෙන ඉන්න තවත් කුරුමි වර්ග සතුන් ඉන්නවනම් ඒ සතුන්ටත් ජීවත් වීම සඳහා ඒ වගේම මේ ශරීරයට ඇතුල් කරපු මේ ආහාරය තවත් නොබෝ වේලාවකින් ජීර්ණ තත්වයටපත් වෙලා වෙනස් වෙන ආකාරය. ඉතින් ওই කාරණා ගොඩාක් ඔය ආහාර පිළිබඳව දේශනාවේ තියෙනවා. ඉතින් මෙතෙන්දී මේ සේඛ පරිහානීය සූත්‍රයේදී භෝජනයේ පමණ දැනීම දැනගෙන ගැනීම දැනගෙන වැළඳීම පරිහරණය කිරීම ඊටාම වැදගත් වෙනවා. ඒකයි මේ කියන්නේ. එහෙම නොවෙනකොට අර අසේක තත්වයට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒව මේ නිවන් මගට නැත්නම් රහත් මගට බාධාවන් හැටියට තමයි ඒ කාරණය සඳහන් කරන්නේ. ඊළඟට තවත් කාරණයක් තියෙනවා පින්නතුනේ සංසග්ගාරාමත සංසග්ගාරාමත ඒක බොහෝ විට ගිහි පැත්තට තමයි වැඩියම බර වෙන්නේ මොකද මේක තේරෙන වචනයෙන් කියනවා නම් අධික කාම සේවනය. ස්ත්‍රී පුරුෂ අතර සම්භෝගය. අපි නියම වචනයෙන් කතා කරනවා නම් ස්ත්‍රී පුරුෂ අතර තියෙන සංභෝගය. කිය ඒ පිළිබඳව අධික කාම භෝගීව යමෙක් කටයුතු කරනවා නම් එයාටත් අර අසේක තත්වයටපත් වෙන්න බෑ මේ ශෛෂ්‍යභාවය පිරිහෙන් පිරීලා යනවා. ඉතින් ඒක මහා සංඝරත්නයේට භික්ෂුන් වහන්සේලාට ඒ මේ කාරණය අදාළ නොවුණත් අර ගිහි සමාජයේ දිහා බලලා තමයි බුදුරජාණන් වහන්සේ මේ කරුණු කාරණා මේ විදිහට දේශනා කරන්නට යෙදුනේ. ඉතින් ඒ කාරණයෙන් අපිට වෙනවා වැඩිපුර කාම සේවනය කියලා කිව්වහම හරිනේ. වැඩිපුර කාම සේවනයට ගියාම ඒකත් ජීවිතයට ඉදිරි ගමනට බාධාවක්. තමාගේ පැවැත්මට බාධාවක්. තමන්ගේ එදිනෙදා කටයුතු වලට ලොකු අපහසුතාවයක්. යන්නේ නිසා මේක හත්වෙනි කාරණය හැටියට සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ තව කාරණයක් තියෙනවා අටවෙනි කාරණය පපංචාරාමතා. ඔන්න ඕක අටවෙනි කාරණය තමයි පපංචාරාමතා. ඒකෙන් අදහස් කරන්නේ ප්‍රපංච ධර්මයන්ට යටවීම. එතකොට ප්‍රපංච ධර්මයන් කියලා කියන්නේ මොනවද? තණ්හා මාන දික්ටි අවිජ්ජා කියන මෙන්න මේ ධර්ම. දැන් තණ්හාව වැඩි එක්කෙනා මානය වැඩි එක්කෙනා ඒ වගේම වැරදි දෘෂ්ටි වැරදි අවබෝධයන් තුල ඉඳගෙන කටයුතු කරන එක්කෙනා ඒ වගේම අවිද්‍යාවෙන් යුක්තව යම් යම් ධර්ම කාරණා පිළිබඳව තේරුම් ගන්න බැරුව යම් යම් ධර්ම කාරණා පිළිබඳව හොඳ දේ මොකද්ද ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද යා යුතු මඟ කොමක්ද කියලා තේරුම් ගන්න බැරිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අවිද්‍යාව නිසානේ මේ සියල්ලක් අපිට ඇති වෙලා තියෙන්නේ පින්නතුනේ නේද? දැන් අර පටිච්ච සමුප්පාද ධර්මයේ තථාගත දේශනාවේ තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. මේ අවිද්‍යාව මුල් වීම නිසා සංස්කාර හටගත්තයි කියලා. ඉතින් පටිච්ච සමුප්පාදයේ අපේ උපාසක උපාසිකා ඇත්තන් හැමෝටම මම හිතනවා කටපාඩම් තියෙනවා. ඉතින් ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අවිද්‍යාව කියලා කියන්නේ නොදැනීම. එහෙමනම් පపంచාරාමතා කියලා කියන්නේ තණ්හා මාන දිත්‍ති අවිජ්ජා වශයෙන් දක්වන මෙන්න මේ ධර්මයන්ට මෙන්න මේ ධර්මයන් තුළට මේ මේ ධර්මවලට යම් කෙනෙක් යටත් වෙලා ක්‍රියා කරනවා නම් එයාටත් සීක්ෂ පරිහානියක් තමයි ලබන්න වෙන්නේ. සීක ශෛක්ෂභාවයේ පිරිහීමට නිවන් මගේ පිරිහීමටයි පත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්න දැන් මම මේ පින්නතුන්ට මේ සූත්‍රයට අදාළව අංගුත්තර නිකායේ දක්වන සීක පරිහානීය සූත්‍රයට අදාළව අවශ්‍ය කරන ධර්මකාරණා අටක් පිළිබඳව මම ඔය ඇත්තන්ට දැන් මෙතෙක් වේලා තීරුම් කරලා දුන්නා. ඉතින් නැවතත් හිතියෙන් හරි මේක සිහිපත් කළොත් මතක තියාගන්න පහසු වෙයි. ඒ ඔස්සේ ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න අසේක මාර්ගයට යන්න පුළුවන් තත්වයට පත් කරගන්න ඉඩ ලැබෙයි කියන විශ්වාසය අප තුල තිබෙනවා. ඉතින් ඒ නිසා නැවතත් මම කෙටියෙන් නාම මාත්‍රිකව සඳහන් කරන්නම්. පළවෙනි කාරණය තමයි කම්මා රාමතා. නව කර්මාන්ත ඉදිකිරීමත් අර අසේක තත්වයටපත් වෙන්න බැරි කමක්. වස්සාරාමතා අල්ලාප සල්ලාපයේදී. නිද්දාරාමතා නින්දට වැඩිය ගොදුරු වීම. සංගණිකා රාමතා පිරිස් පිරිස් එකතු වෙලා සාකච්ඡා පැවැත්වී අනවශ්‍ය දේවල් පිළිබඳව සාකච්ඡා කිරීම ඉන්ද්‍රියේසු අගුත්තද්වාරා ඉන්ද්‍රියන් හරියට රැක නොගැනීම භෝජනයේ අමර්ථඤ්‍යතා භෝජ තමන් කන කෑමේ ප්‍රමාණය නොදැන ගැනීම ඊළඟට තව තියෙනවා සංසග්ගාරාමතා කියන්නේ ස්ත්‍රී පුරුෂ සංවේගය සංභෝගය නැත්නම් අධික කාම සේවනය ඊළඟට පపంచාරාමතා ප්‍රපංච ධර්මයන්ට යටත් වීම ප්‍රපංච කිව්වේ අන්හා මාන දිට්ඨි මං ඉස්සෙල්ලා මතක් කරලා දුන්නා මෙන්න මේ ධර්ම කාරණාවලට යම් කෙනෙක් අනුගතව කටයුතු කරනවා නම් එයා අසේක බවට පත් වෙන්නේ නැහැ සේක පරිහානියට යනවා. මේ කරුණු අනුගමනය නොකරනව නම් මේ කරුණු තේරුම් අරගෙන ඒ අනුව ජීවිතය සකස් කරගෙන යනවා නම් ඔබ හැමදෙනාටත් අපටත් පුළුවන්කම ලැබෙනවා යම් දවසක අසේක தത്വයට රහත් தത്വයටපත් වෙන්න. ඒ නිසා ඒ බඳු தത്വයක් ඇති කර ගැනීමට අවශ්‍ය කරන ඉවහල් වන මේ ධර්ම කාරණා ටික මතක තියාගෙන ඒ අනුව ක්‍රියාත්මක කිරීමෙන් හැම දිනාටම ධර්ම අවබෝධය ලැබේවා. හැම දිනාටම නිර්වාණ සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න.